විද්‍යාසේකර මහපිරිවන් විහාරවාසී වත්තල ශාන්ත මරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ මච්චිම නිකායේ සඳහන් ධම්ම දායාද සූත්‍රය ඇසුරෙන් වන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 ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේ සිබික්ඛවෝති භදන්තේති පච්චස්සෝ සුං භගවා ඒතද වෝච ධම්මදායාදා මේ භික්ඛවේ භවත මා ආමිස දායාදාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි පින්වත් හැමදෙනාම සූදානම තිලෝකාග්‍ර අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි ඒ සඳහාද මාත්‍රිකාව හැටියට ඉදිරිපත් කරන්ට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේහි මූලපණ්ණාසකේ මූල පරියාය වග්ගයේහි සඳහන් තුන්වන සූත්‍ර දේශනාව ධම්ම දායාද සූත්‍ර දේශනාව. පිනතුනි මජ්ක්‍ධිම නිකාය තුල සූත්‍ර දේශනාවන් 152ක් පමණ තිබෙනවා. මේ සූත්‍ර දේශනාවන් මූල පණ්ණාසකය මජ්ක්‍ධිම පණ්ණාසකය උපරි පණ්ණාසකය හැටියට 50 බැගින් කොටස් වලට බෙදලා තිබෙනවා මුල් 50 සඳහන් වෙන්නේ මූල පණ්ණාසකය කියලා ඒ සූත්‍ර දේශනාවනුත් විවිධ වර්ගවලට වෙන් කරලා තිබෙනවා මූල පරියාය වර්ගයේ සූත්‍ර දේශනාවන් 10ක් සඳහන් වෙනවා එහි තුන්වන සූත්‍ර දේශනාව ධම්ම දායාද සූත්‍ර දේශනාව. වෙනතුනි මේ සූත්‍ර දේශනාවේ විශේෂත්වයක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ එක් කොටසකුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තවත් කොටසකුත් ධර්ම කරුණු පැහැදිලි කරලා තිබෙනවා. සූත්‍රයේ මුල් කොටස බුදුරජාණන් වහන්සේ විසිනුත් එවැගේම සූත්‍රයේ දෙවනි කොටස සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනුත් දේශනා කරලා තිබෙනවා. ඒ නිසා බුද්ධ භාසිත සහ ශ්‍රාවක භාසිත ඇතුළත් දේශනාවක් ඇටියට ධම්මදායාද සූත්‍රය අපිට සඳහන් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේ භික්ෂුන් වහන්සේලා අමතා මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්ට යෙදුනේ. ධම්මදායාදා මේ භික්ඛවේ භවත මා ආමිෂ දායාදා. මහණෙනි ධර්මයට දායාද කොට වාසය කරන්න. මා ආමිෂ දායාදා ආමිෂයට දායාද කොට වාසය නොකරන්න. මේ සූත්‍ර දේශනාවේ පදනම තමයි මේ ධර්ම පාඨයෙන් පැහැදිලි වෙන්නේ. ධර්මයේම දායාද කොටගෙන වාසය කරන්න ආමිෂ දායාදයෙන් වළකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රෝන් වහන්සේගේ යම් ශ්‍රාවකෙක් ධර්මයේම දායාද කොටගෙන වාසය කරනවද ආමිෂ දායාද කිරීමෙන් වළකිනවද ඒ ශ්‍රාවකයා කෙරෙහි මගේ අනුකම්පාවක් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේගේ යම් ශ්‍රාවකෙක් ආමිෂේම දායාද කොටගෙන වාසය කරනවද? ධර්මයේ දායාද කොටගෙන වාසය කරන්නේ නැද්ද? ඒ ශ්‍රාවකයා ගර්හා ලැබිය යුතු කෙනෙක්. ගර්හාවට ලක් වෙන කෙනෙක්. ඒ නිසා ශාස්ත්‍රෝන් වහන්සේ හැටියට මටත් ගර්හාවට ලක්වීමට සිදු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ශ්‍රාවකයන් ආමිසමය දායාද වශයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ පමණක් නෙමේ බුදුරජාණන් වහන්සේවත් ගර්හාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රූන් වහන්සේගේ යම් ශ්‍රාවකෙක් ධර්මයේම දායාද කොටගෙන වාසය කරනවා නම් ආමිෂ දායාදය කොට වාසය කරන්නේ නැත්නම් ඒ ශ්‍රාවකයා ගර්හාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා ශාස්ත්‍රූන් වහන්සේත් ගර්හාවට ලක් වෙන්නේ නැහැ කියන. පින්නතුනි මේයින් පැහැදිලි කරන්නේ ධර්මයේම දායාද කොටගෙන වාසය කිරීමේ වැදගත්කම ආමිෂයන් දායාද කර ගැනීමෙන් අපිට ලැබෙන්නේ ගර්හාවක් පමණයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර අවවාද අනුශාසනා කරන්නේ මේ ධර්මයේම දායාද කොටගෙන වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම දාණය වළඳලා අවසන් වුණායින් පසුව ප්‍රමාණවත් විදියට උන්වහන්සේ පිණ්ඩපාතයෙන් දාණය වළඳලා අවසන් වුණායින් පසුව ඉතුරු වුණු දාන කොටස මහන්සේ දානේ වළඳලා අවසන් වුණායින් පසුව වළඳලා අවසන් වුණු අවස්ථාවේදී කුසගින්නෙන් පසුවන දුර්වල භාවයට පත්වෙච්ච භික්ෂූන් වහන්සේලා දෙනමක් පැමිණෙනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දෙනමට ප්‍රකාශ කරනවා මහණෙනි මං දන් වළඳලා අවසන් වෙලා ඉන්නේ. පිණ්ඩපාත කොටසක් ඉතුරු වෙලා තිබෙනවා. ඔබ කැමතිනම් ඒ ආහාර කොටස වළඳන්න. නුඹලා වළඳන්නේ නැත්නම් මම මේ ඉතුරු වෙච්ච ආහාර කොටස තනකොළ නැති බිමක හෝ පණුවන් නැති ජලයක හෝ පා කරලා හරිනවා. කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙනමට ප්‍රකාශ කරන්නට ඉද. මේ වෙලාවේදී මේ කාරණේ අහගෙන සිටමු මේ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් එක් භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන් වෙලා සිටින්නේ පිණ්ඩපාත කොටසක් ඉතුරු වෙලා තිබෙනවා අපි වැළඳුවේ නැත්තම් උන්වහන්සේ මේ ඉතුරු වෙච්ච කොටස තනකොළ නැති බිමක හෝ පණුවන් නැති ජලයක හෝ පා කරලා හරිනවා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද අනුශාසනා කරලා තිබෙන්නේ ධම්මදායාදා වික්ඛවේ වසතමා ආමිෂ දායාදා ධර්මයේම දායාද කොටගෙන වාසය කරන්න ආමිෂ දායාද කොටගෙන වාසය කරන්න එපා කියලා. ඒ නිසා මේ පින්ඩ පාතයත් එක ආමිෂයක්. ඒ නිසා මම දවල් රෑ දෙකම කුසගින්නේ निराහාරව වාසය කරනවයි කියලා කල්පනා කරා. අනිත් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසන් වෙලා ඉන්නේ දැන් දානේ කොටසක් ඉතුරු වෙලා තිබෙනවා අපි මේ දාණය වැළඳුවේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ආහාර කොටස තනකොළ නැති බිමකට දානවා නැත්නම් පණුවන් නැති ජලයේ පා කරලා හරිනවා ඒ නිසා මම මේ දාන කොටස වළඳලා මගේ කුසගින්න නිවා ගන්නවයි කියලා දෙවෙනි භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා. දැන් එක භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කළා මම දානේ වළඳන්නේ නැහැ. අනිත් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මම දානේ වළඳනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර මුලින් ඒ භික්ෂූන් වහන්සේ පැසසිය යුතුයි, පිළිය යුතුයි, ප්‍රශංසාවට ලක්විය යුතුයි. උන්වහන්සේ ධර්මයේ දායාද කොටගෙන වාසය කරන්නේ. ඒ නිසා ආමිෂයක් වුණු පිණ්ඩපාතය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි මගේ අනුකම්පාවක් තිබෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අර පිණ්ඩපාත කොටස ප්‍රතික්ෂේප කළ භික්ෂූන් වහන්සේ තුල ඒ නිසා කාරණා පහක් වර්ධනය වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප්පිච්චතාය, සන්තුට්ඨිය, සල්ලේකාය, සුබරතාය, විරියාරම්භාය සංවත්තිස්සanti. උන්වහන්සේගේ අල්පේච්ඡ බව පිණිස එය පවතිනවා. ධර්මයේ දායාද කොටගෙන පැවතීම උන්වහන්සේගේ අල්පේච්ඡ බව දියුණු වෙනවා. සන්තුට්ඨිය සතුට පිණිස පවතින උන්වහන්සේ ලද දෙයින් සතුටු වෙනවා. සතුටු වීමේ ගුණය දියුණු තත්වයටපත් වෙනවා. ඒ වගේම සල්ලේකාය කෙලෙසුන් නැසීම පිණිස හේතු වෙනවා. සුභරතාය පහසුවෙන් පෝෂණය කර පිණිස හේතු වෙනවා. විරියාරම්භාය වීරිය ආරම්භ කිරීම පිණිස හේතු වෙනවා. පිණ්ඩපාත කොටස ප්‍රතික්ෂේප කරපු ධර්මයේම දායාද කොටගෙන වාසය කරනවායි කියන මේ භික්ෂූන් වහන්සේගේ කාරණා පහක් ධර්ම පහක් වර්ධනය වෙනවා. නාන්සේගේ අල්පේච්ඡ ගුණේ දියුණු වෙනවා. ලද දෙයින් සතුටු වීමේ ගුණේ දියුණු වෙනවා. ඒ වගේම කෙලසුන් නැසීම සඳහා උන්වහන්සේ ගන්නා විරිය වෑයම දියුණු වෙනවා. ඒ වගේම උන්වහන්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙකු බවට පත් වෙනවා. ඒ වගේම ආරම්භක වීරිය සංසාරයෙන් එතර වීම සඳහා අවශ්‍ය කරන මේ ආරම්භක වීරිය දියුණු වෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ අර මුලින් කී භික්ෂූන් වහන්සේ ධර්මය දායාද කොටගෙන වාසය කරන භික්ෂූන් වහන්සේ ප්‍රශංසාවට ලක් කරලා බුදුරජාණන් වහන්සේ අසුනෙන් නැගිටලා උට්ටායාසනා විහාරම් පාවිසි විහාරයට වැඩම කරා මේ වෙලාවේදී මේ ස්ථානයට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීම එතනින් අවසන්. ඉන් අනතුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා වික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනවා ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයන් විවේකයෙන් කොපමණකින් නොහික්මීමටපත් වෙනවද? ඒ කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරන්නේ නැද්ද? ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වසද්දී ශ්‍රාවකයෝ විවේකයේ කොපමණකින් හික්මෙද්ද කියලා ප්‍රශ්න දෙකක් අහනවා. මේ වෙලාවේදී වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ අපි මේ දුර බැහැර ගෙවාගෙන පැමිණියේ මේ ධර්ම කරුණු විසඳ ගන්න. මේ ධර්මයේ දැනගන්න. ඒ නිසා අපිට මහත් අනුකම්පාවෙන් මේ ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට කියලා භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මම මේ ධර්ම කරුණු පැහැදිලි කරන්නම්. තං සුනාත සාදුකම් මනසිකරෝත එය මනවින් අහන්න මෙනෙහි කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා පළවෙනි ප්‍රශ්නය තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයේ නොහික්මෙද්ද ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ඒ අනු යන ශ්‍රාවකයන් වහන්සේලාත් විවේකයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. එහෙම නොමැති වුණොත් ඒ ශ්‍රාවකයන් වහන්සේලා ධර්මය දායාද කරගත්ත පිරිසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච පැවිදි ශ්‍රාවකයොත්, ගිහි ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකත්වයේ ලබන්නේ බුදුරජාණන් වහන්සේ අනුදත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් වහන්සේගේ දේශනාව අනුව පැවතීම වහන්සේ යමක් දේශනා කළාද ඒ දේශනාව අනුව ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතත් සකසා ගැනීම තමයි නියම ශ්‍රාවකයාගේ ස්වභාවය ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහට විවේකයේ නොඉක්මෙන භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ගර්හාවට ලක් වෙනවා නින්දාවට ලක් වෙනවා කාරණා තුනකින් මොකද මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ දායාද කරගෙන වාසය කරන්නේ නැහැ ආමිෂය දායාද කරගෙන වාසය කරන නිසා තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයන් වහන්සේලා විවේකයෙන් වාසය නොකරන්නේ. ඒට හේතුව තමයි ආමිෂය දායාද කොටගෙන පැවතී. මේ විදිහට ආමිෂය දායාද කොටගෙන වාසය කරන ශ්‍රාවකයන් වහන්සේලා කාරණා තුනකින් ගර්හාවට ලක් වෙනවා. පළවෙනි කාරණය තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයන් වහන්සේලා විවේකයෙන් වාසය නොකිරීම කියන මේ කාරණය නිසා ගර්හාවට ලක් වෙනවා. දෙවැනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් ප්‍රහීන කරන්නට දේශනා කළාද ඒ ධර්මයන් ප්‍රහීන කරන්නේ නැද්ද? ඒ ධර්මයන්හි ඇලිලා වාසය කරනවද? ඒ තුලනොත් නවක මජ්ජිම ස්ථවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා ගර්හාවටපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයන් ලාමක වූ පාප ධර්මයන් ප්‍රහීන කරන්නට කියලා. ඒ ලාමකෝ පාප ධර්මයන් ප්‍රහීන කරන්නේ නැතුව ඒව ඇලී ගලී වාසය කරනවා නම් ඒක ගර්හාවට ලක්විය යුතු කාරණයක්. දැන් නිදර්ශනයක් හැටියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝභය කියන එක ලාමක ධර්මයක්. මේ ධර්මයේ ප්‍රහීන කරන්න. යම් කෙනෙක් ශ්‍රාවකයන් වහන්සේ නමක් ලෝභේ ඇලිලා ඉන්නෝ නම් එය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කිරීමක් නෙමෙයි. ඒ ගර්හාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය ලාමකයි කියලා. මේ ධර්මයේ ප්‍රහීන කරන්න ඕන. යම් කෙනෙක් ද්වේෂයේ ඇලිලා ඉන්නවා නම් ඒ තුලින් ගර්හාවට ලක් වෙනවා. ඒ නිසා නවක මජ්ජිම ස්ථවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා පමණක් නෙමේ පින්නතුණි ගිහි ශ්‍රාවකයන් පවා මේ ලාමක ධර්මයන් ප්‍රහීන කරන්න උත්සාහ කරන්න ඕන. දැන් ගර්හාවට ලක්වන காரணා දෙකක් ප්‍රකාශ කළා. තුන්වෙනි කාරණය හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම් ශ්‍රාවකේ චීවරාදිය බහුල කොට සිතනවද ශාසනික ප්‍රතිපත්ති ලිහිල් කොට සලකනවද ඒ වගේම නීවරණ ධර්මයන් පූර්ණණය කරන්නට නීවරණ ධර්මයන් පූර්ණණය කරන්නට කියලා කියන්නේ කාමච්ඡන්දේ වැඩි දියුණු කරන්නට ව්‍යාපාදයේ වැඩි දියුණු කරන්නට වීරයෙන් කටයුතු කරනවද නිවන සඳහා වූ අදාළ වත්පිළිවෙත් පිරීමේ වීරය නැද්ද ඒ ශ්‍රාවකයා ගර්හාවට ලක් වෙනවා යම් ශ්‍රාවකයෙක් චීවරාදී මේ සිව්පසය බහුල කොට කල්පනා කරනවද? ඒ වගේම සාසනික ප්‍රතිපත්ති ලිහිල් කොට සලකනවද? නීවරණ ධර්මයන් පූර්ණය කරන්නට වීරිය වඩන වඩවනවද? ඒ වගේම නිවන සඳහා අවශ්‍ය කරන වත්පිළිවෙත් පූර්ණය කරන්නට වීරිය උපදවා ගන්නේ නැද්ද? ඒ ශ්‍රාවකයාත් ගර්හාවට ලක් වෙනවා කියන්නේ. මේ විදිහට නවක මජ්ජිම ස්තවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ காரணා තුන නිසා ගර්හාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා ඒ අනුව පළවෙනි ප්‍රශ්නය හැටියට ඉදිරිපත් කළේ ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයේ නොහික්මීම කියලා කියන්නේ ධර්මය දායාද කොටගෙන නොඇසීම. ආමිසේම දායාද කොටගෙන වාසය කිරීම. ඒ නිසා ශ්‍රාවකයන් පමණක් නෙමේ බුදුරජාණන් වහන්සේ පවා ගර්හාවට ලක් වෙනවා මෙන්න මේ කාරණා නිසා ශ්‍රාවකයෝ මෙන්න මේ විදිහටද හැසිරෙන්නේ ශ්‍රාවකයන්ගේ හැසිරීම නිසා ශාස්ත්‍රුන් වහන්සේත් දරහාවට ලක් වෙනවා. ඒ නිසා මේ කාරණා තුලින් පැහැදිලි කරන්නේ ධර්මයට වඩාත් ලංවීම ධර්ම දායාද කොටගෙන වාසය කිරීම ධර්මයේ ප්‍රගුණ කිරීම ධර්මයේ තුලින් අවශ්‍ය සැනහීම ළඟා කර ගැනීම වෙනතුනේ දෙවැනි ප්‍රශ්නය තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයන් වහන්සේලා විවේකයෙන් හික්මෙනවද? ඔබට ශ්‍රාවකයන් වහන්සේලා විවේකයෙන් හික්මෙන්නේ ධර්මය දායාද කොට ගැනීම නිසා. ඒ ප්‍රශ්නයට පිළිතුර තමයි ධර්ම දායාද කොටගෙන වාසය කිරීම. ධර්මයේ දායාද කොටගෙන වාසය කරන භික්ෂූන් වහන්සේලා කාරණා තුනකින් ප්‍රශංසාවටපත් වෙනවා. මුලින් සඳහන් කළේ ආමිෂය දායාද කරගෙන සිටීම නිසා ගර්හාවට ලක්වෙන காரணා තුන. සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්මයේ දායාද කොටගෙන වාසය කිරීම නිසා ශ්‍රාවකයෝ ප්‍රශංසාවටපත් වෙනවා පළවෙනි කාරණය තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයෙන් හික්මෙද්දී ශ්‍රාවකයනොත් විවේකයෙන් හික්මෙනකොට මෙන්න මේ පළවෙනි කාරණයෙන් ප්‍රශංසාවටපත් වෙනවයි කියන. බුදුරජාණන් වහන්සේ අනුව කටයුතු කිරීම නිසා බුදුරජාණන් වහන්සේත් ප්‍රශංසාවට ලක් වෙනවා ශ්‍රාවකයනුත් ප්‍රශංසාවට ලක් වෙනවා. දෙවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් ප්‍රහීන කරන්නට අනුදැන වදාළද ඒ ධර්මයන් ප්‍රහීන කරනවද ඒ තුලින් ශ්‍රාවකයන් වහන්සේලා නවක මජ්ජිම ස්ථවිර මේ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රශංසාවට ලක් වෙනවා මුලින් සඳහන් කළා වගේ ලෝභය කියන එක ලාමක ධර්මයක් ඒක ප්‍රහීන කරන්න ඕනේ ඒ ධර්මය ප්‍රහීන කිරීම සඳහා කටයුතු කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කිරීමක් ඒ නිසා ප්‍රශංසාවට ලක් වෙනවා. බුද්ධ වචනයට අනුව කටයුතු කරනවායි කිය. ද්වේෂය කියන එක ලාමක ධර්මයක්. එය යම් කෙනෙක් ප්‍රහීන කරන්න උත්සාහ කරනවාද ප්‍රහීන කරනවාද එය බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කිරීම. ඒ තුලින් ප්‍රශංසාවට ලක් වෙනවා. තුන්වෙනි ප්‍රශංසාවට ලක් වෙන කාරණය තමයි නවක මජ්ජිම ස්ථවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා චීවරාදිය බහුල කොට සිතන්නේ නැද්ද? අල්පේච්ඡයි. ලැබෙන චීවරයෙන් ලැබෙන සිව්පසයෙන් තමන්ගේ ජීවිකාව ගත කරනවා. චීවරාදිය බහුල කොට සිතන්නේ තව ලැබුණොත් තව ලැබුණොත් කියලා කල්පනා කරන්නේ ලැබෙන දෙයින් තමන්ගේ ජීවන පැවැත්ම පවත්වාගෙන යනවා ශාසනික ප්‍රතිපත්ති ලිහිල් කොට සලකන්නේ නැහැ දැන් ප්‍රථම ධර්ම සංගායනාවේදී දෙවෙනි ධර්ම සංගායනාවේදී යම් යම් භික්ෂූන් වහන්සේලා මේ විනය නීති ලිහිල් කරන්ට ඉල්ලීම් කළා. දැන් දසවස්තුව හැටියට ඉදිරිපත් කළේ දෙවනි ධර්ම සංගායනාවේදී විනයට අදාළ විවිධ ඉල්ලීම් දැන් දාණය වළඳලා පාත්‍රය ටිකක් ඉතුරු කරගෙන වෙනත් ගමකට ගිහිල්ලා වළඳන්න අවසර දෙන්න කියලා. පුර දෙවෙනි ධර්ම සංගායනාවේදී මේ දසවස්තුව ප්‍රතික්ෂේප කළා. ඒවට ලිහිල්තාවයක් දුන්නේ නැහැ. යම් ආකාරයකට ලිහිලක් ලබා දුන්නා නම් අද වෙනකොට විවිධාකාරයෙන් මේවා බොහෝසෙයින් විපර්යාසයන් වලට ලක් වෙනවා. ඒ නිසා සාසනික ප්‍රතිපatti ලිහිල් කොට සලකන්නේ නැද්ද? නීවරණ ධර්මයන් පූර්ණණය කරන්නට වීරිය වඩවන්නේ නැද්ද? දැන් අපි නීවරණ ධර්මයන් ප්‍රහීන කරන්නයි උත්සාහ කරන්න ඕනේ. නීවරණ ධර්මයන් පූර්ණණය කරන්නට වීරිය කරන්නේ නැහැ කියලා සඳහන් වෙන්නේ නීවරණ ධර්මයන් ප්‍රහීන කරන්නට උත්සාහ කරනවායි කියන එක. කාමච්ඡන්දේ ප්‍රහීන කරන්නට උත්සාහ කරන්න ඕන. ව්‍යාපාදේ ප්‍රහීන කරන්නට උත්සාහ කරන්න ඕන. මේ විදිහට කටයුතු කරන නිවන සඳහා අදාළ වත්පිළිවෙත් පූර්ණණය කිරීම සඳහා වීරිය වඩවනවා නම් ඒ නවක මජ්ජිම ස්ථවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රශංසාවට ලක් වෙනවා. පින්නතුනි සරලව සඳහන් කරන්නේ යම් ශ්‍රාවකෙක් ආමිසයම කැමැත්තෙන් ආමිසයම දායාද කොටගෙන වාසය කරනවා නම් ඒ ශ්‍රාවකයා ගර්හාවට ලක් වෙනවා. යම් ශ්‍රාවකෙක් ධර්මයේ දායාද කොටගෙන වාසය කරනවා නම් ධර්මය තුලින් ඒ ප්‍රතිපatti ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඒ තුලින් ඒ ශ්‍රාවකයා ප්‍රශංසාවට ලක් වෙනවා. ආමිෂය දායාද කොටගෙන වාසය කිරීම බුද්ධ වචනයට අනුව කටයුතු කිරීමක් නෙමෙයි. ධර්මයේ දායාද කොටගෙන වාසය කිරීම බුද්ධ වචනයට අනුව කටයුතු කිරීම. මේ නවක මජ්ජිම ස්ථවිර කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා ධර්මයේ දායාද කොටගෙන වාසය කරනවා නම් ප්‍රශංසාවට ලක් වෙනවා ආවිෂය දායාද කොටගෙන වාසය කරනවා නම් ගර්හාවට ලක් වෙනවා එනතුනේ මෙතන ඊටමත් වටිනා වචන තුනක් භාවිතා වෙනවා ඒ තමයි නවක මජ්ජිම ස්තවිර කියන මේ භික්ෂූන් වහන්සේලා හඳුන්වන නාමයන් තුනක් යම්කිසි කුල පුත්‍රයෙක් ශාසනයට ඇතුළත් වුනහම බුද්ධ කාලේ නම් පැවිදි උපසම්පදාව කියන මේ දෙකම එකට ලැබුණා. වර්තමානයේ කුඩා කාලයේ පැවිදි භාවයටපත් වුනොත් 20 වයස් සම්පූර්ණ වුණාම උපසම්පදා භික්ෂුවක් බවට පත් වෙනවා. උපසම්පදා භික්ෂුවක් බවට පත් වුණායින් පසුව මුල් අවුරුදු පහ හඳුන්වන්නේ නවක භික්ෂුව කියලා. උපසම්පදා වූ තැන් පටන් මුල් අවුරුදු පහ නවක භික්ෂුව. නවක කියන වචනයෙන් හඳුන්වනවා. ඒ වගේම පස්වෙනි අවුරුද්දෙන් පසුව 10 වෙනි වර්ෂය දක්වා මජ්ක්‍ධිම කියන මජ්ක්‍ධිම භික්ෂුව හැටියට හඳුන්වනවා. උපසපන් වී වස් 10ක් සම්පූර්ණ වීමෙන් වර්ෂ 10ක් සම්පූර්ණ වීමෙන් පසුව ඉස්තවිර භික්ෂුව හැටියට සැලකෙනවා. ශාසනික වශයෙන් භික්ෂුන් වහන්සේලා හඳුන්වන උන්වහන්සේලාගේ පරිණත භාවය අනුව යොදන නාමයන් තුනක්. ඒ නාමයන් තුන භාවිතා කිරීමේ අයිතිය තියෙන්නේ ගිහියන්ට නොවේ. ගිහියන් කොයි වෙලයකවත් නවක මජ්ජිම ස්තවිරාදී වශයෙන් කියලා නාමිකව භාවිතා කරන්නේ භික්ෂුන් වහන්සේලාගේ විවහාරයක් පමණයි. අපි ස්වාමීන් වහන්සේ, හාමුදුරුවෝ ආදී වශයෙන් නමින් හඳුන්වනවා මිසක් මේ වචන භාවිතාවන් අපේ ජන විවාහාරේ උන්වහන්සේලා සමග සාසනික වශයෙන් කතාබස් කිරීමේදී භාවිතා කරන්නේ නැහැ. එයත් අපි දැනගත යුතු කාරණයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අවසාන භාගයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රහීන කළ යුතු මේ ලාමක ධර්මයන් කියන්නේ මොනවද? ඒ ලාමක ධර්මයන් ප්‍රහීන කරන්නේ කොහොමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නේ ලෝභය කියන එක ලාමකයි. මේ ලෝභ ධර්මයේ ප්‍රහීන කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමයි. මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අය මේ වරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරනකොට ඒ තුලින් ලෝභය කියන මේ ලාමක ධර්මය ප්‍රහීන වෙනවා. මේ ලාමක ධර්මයන් ප්‍රහීන කිරීමේ මාවත පිළිවෙත තමයි මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කටයුතු කිරීම. ඒ අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලාමක ධර්මයන් ප්‍රහීන කරනවා නම් ඒ සඳහා උත්සාහ කරනවා නම් ඒ ශ්‍රාවකයා ධර්මයේ දායාද කොටගෙනම වාසය කරනවායි කියලා සඳහන් කරනවා. මොනවද මේ ලාමක ධර්මයන්? අපේ මනස තුල ඇතිවෙන වැරදි පාපී අකුසල සිතුවිලි. ලෝභය, ద్వේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය, ಗುಣමකු බව, පලාසය ಗುಣ නැතිව ගුණවතුන් හා සමාන කරලා දක්වීමේ සිතුවිල්ල. Taman ගුණවත් නොවි නමුත් Taman මේ හා සමාන ගුණයෙන් යුක්තයි කියන සිතුවිල්ල පලාසේ හැටියට සඳහන්. ඊර්ෂියාව, මසුරු බව, මායාව, කපටි බව, තම්බය, සාරම්භය මානය, අදිමානය, මදය, ප්‍රමාදය මෙන්න මේ කියන ලාමක ධර්මයන් ප්‍රහීන කළ යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා, දේශනා කරනවා. මේ ලාමක ධර්මයන් ප්‍රහීන කරන්නේ කොහොමද? මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රමාණිකූලව පියවරෙන් පියවර වර්ධනය කරනකොට ඒ තුලින් මේ ලාමක ධර්මයන් ප්‍රහීන වෙලා යනවා. මේ මනසාභ්‍යන්තරයේ ඇති වෙන දේවල් පින්නතුන. මේව පාලනය කර ගැනීම මෙලව සහනය පිණිසත් ඒ වගේම ලෝකයෙන් එතර වීම පිණිසත් අපිට හේතු වෙනවා. මේ ලාමක ධර්මයන් නිසා අපේ මනස දූෂිත ස්වභාවයටපත් වෙනවා. අපි සැබෑ ලෙස බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන පුද පූජා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනුදත් ධර්ම මාර්ගයට අනුව පාපී ලාමක ක්ලේශයන් ප්‍රහීන කිරීමට වෑයම් කිරීම තමයි නියම බුද්ධ පූජා. ආමිෂ වශයෙන් කරන බුද්ධ පූජාවන් තුලින් ලැබෙන පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. ඒ ප්‍රමාණ කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඒ ආමිෂ පූජාවන් සමග ඊතා වටිනා උත්කෘෂ්ඨ පූජාව ධර්ම පූජාව ක්ලේශයන් ප්‍රහීන කරන්න උත්සාහ කරන ධර්මයේම දායාද කොටගෙන වාසය කරන ඒ සඳහා අපේ මනසේ ස්වභාවය අපි තේරුම් අරගෙන මනස තුල වර්ධනය වන්නා වූ පාපසිතුවිලි ප්‍රමාණිකූලව අපි යටපත් කරන්න උත්සාහ කරන්න ඕන උත්සන්න වීම මෙලව ජීවිතයේ පැවැත්මට බාධාවක්. දැන් නිදර්ශනයක් හැටියට ක්‍රෝධය උත්සන්න වුණොත් ලෞකික ජීවිතයේ අපේ ගත කරන ජීවිතයට බාධාවක්. ಗುಣ මකු බව ලාමක ධර්මයක් ඒ ප්‍රහීන කරන්න ඕනේ. ඒ ප්‍රහීන කරන්ට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට ඕන. මේ සාමාන්‍ය ජීවිතය අපි ප්‍රගුණ කරන්නේ කොහොමද? නිතරම අපේ මනසේ ස්වභාවය වැරදි දේ ඉස්මතු කර දැක්වීම. කුංචි හෝ හොඳ යමක් ගුණවත් දෙයක් ගුණයක් අපි දැක්කනම් ඒ ඉස්මතු කරලා දක්වන්න ඕනේ. වැරදි දේවල් යටපත් කරලා හොඳ දේ ඉස්මතු කරලා දැක්වීමේ ස්වභාවයක් ඇති කරගන්න. ඒ තුලින් මනස පුරුදු වෙනවා සෑම පුජ්‍යලයාගේම හොඳ දෙයක් දැකලා ඒ හොඳ දේ අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිතයටත් ඒ හොඳ දේවල් එකතු කරගන්න. වැරදි දේ තමන් ළඟ තිබුණත් අනුන් ළඟ තිබුණත් ඒවා වැරදි දේවල්. ඉස්මතු කිරීමෙන් ඇති ඵලයක් නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යාව කියලා කියන්නේත් ලාමක ධර්මයක්. තමන්ගේ සැප සම්පත් පිළිබඳව තමන් සතුටු වෙනවා වගේම අන් අය ලබා ගන්න සැප සම්පත් පිළිබඳව තමා සතුටු භාවයටපත් වෙන්න ඕන. දැන් චූලකම්ම විභංග සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවනේ මේ ආදී පාප ධර්මයන් ඇතිවීම තුලින් තමන්ට සංසාරේ මොන වගේ ඉරණම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවද කියලා. ඒ නිසා දෙමව්පිය තුල තියෙන ඒ බ්‍රහ්ම විහරණයන් සතර බ්‍රහ්ම විහරණය සඳහන් වෙන්නේ මුදිතාව. ඒ ගුණය අපි තුල දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. දරුවන්ගේ දියුණුවේ දියුණුව දැක දෙමව්පියෝ සතුටු වෙනවා. ඒ විදිහට තමන්ගේ දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙනවා වගේම අන් අයගේ දියුණුවක් දැක සතුටු භාවයටපත් වෙන්න. සංසාරේ පින් කරපු අය, දන් දීපු අය යසෙසුරු සැප සම්පත් ලබනවා. අපි ඒ ඊර්ෂ්‍යා කිරීමෙන් ඵලයක් නැහැ. ඒ නිසා සංසාරේ විවිධ ආකාරයෙන් තමන්ගේ ජීවිතයේ යහපත් දේවල් ප්‍රගුණ කරපු අයට ඒවා ප්‍රතිඵල ලබනවා. ඒවා දිහා බලාගෙන අපිත් ඒ අනුව කුසල් දහම් පින් දහම් ජීවිතය තුළ වර්ධනය කරන්න ඕනේ. මසුරු බව ලාමක දෙයක් ලාමක ධර්මයක් බව අවබෝධ කරගන්න ඕන. මච්චරිය කෝසිය සිතාණන්ගේ කතා ප්‍රවෘත්තිය පින්නතුන්ට මතක් වෙනවා. තමන්ගේ දේවල් පවා සැඟවීම තුලින් තමන්ගේ සතු සියලු ධන දාන්න සම්පත් අපි ධනය උපයන්නේ පින්නතුනි කාරණා දෙකකට දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ගමුපේතිතාන අපි දාණය උපයන්නේ අනුභව කරවීම සහ දීම කියන காரணා දෙකට. සංගවාගෙන තබා ගැනීමෙන් අපි ඒවා පරලොවට අරගෙන යන්නේ අපි ලැබෙන දේෙන් සතුටු වෙලා ඒවා පරිහරණය කරන්න ඕනේ. අංශු මාත්‍රයක බත්සරලුවක් හරි දන් දෙන්න ඕනේ. පරිත්‍යාග කරන්න ඕනේ. ඒතොර මෙලවත් අපේ කුස පිරෙනවා පරලවත් අපිට ඒ කරපු පුණ්‍ය ශක්තිය අපේ පසුපසින් ගමන් කරනවා. සා මසුරු බව ලාමක දෙයක් බව අවබෝධ මායාව කපටි බව ඒවා ලාමක ධර්මයක් මේ මායාවන් දැක්වීම බුදු සමය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා විවිධ මායාවන් පෙළ මිනිසුන් වසඟ කරගන්නට කපටි භාවය නිසා මිනිස්සු වසඟ කරගෙන විවිධ ප්‍රත්‍ය ලබා ගැනීම කරන්ට අද වර්තමානයේ බොහොමයක් අපි දක්නට ලැබෙනවා ඒ නැති ආර්ය ස්වභාවයන් ප්‍රකාශ කරලා විවිධ ප්‍රත්‍යලාභයන් ලබා ගන්නට උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ මනස තුල ඇති වෙලා තියෙන මායාව, කපටි බව ආදී මේ ලාමක ධර්මයන් වල ස්ථාවය, ඉස් බව අවබෝධ කරගෙන ඒවා ප්‍රහීන කරන්න උත්සාහ කරන්න ඒ නිසා මේ ධර්ම න්‍යාය අනුව කල්පනා කරලා අපිත් උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයන් බවට පත් වෙන්න. නියම ශ්‍රාවකයන් බවට පත්වීම සඳහා උත්සාහ කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව කටයුතු කිරීම. බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අනුදත් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන්. උන්වහන්සේ අනුදත් ධර්ම මාර්ගයේ ගමන් කරනවායි කියලා කියන්නේ ලාමක වූ පාපසිතුවිලි බැහැර කරලා නිර්වාණය කරා සමීප වීම. ලෝභ දේශ මෝහ ආදී මේ ලාමක ධර්මයන් ප්‍රහීන වෙනකොට සැබෑ බුදුරජාණන් වහන්සේ මනස තුල මැවෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි මේ අපේ බුදුරජාණන් වහන්සේට කියලා ආමිසයෙන් කරන පූජාව ඊතා උත්කෘෂ්ඨ පූජාව. බුදුරජාණන් වහන්සේ දැකීම තුල. ඒ නිසා මේ කාරණය අවබෝධ කරගෙන අපිත් ආමිෂ දායාදයෙන් වැළකීලා ධර්මයේ දායාද කොටගෙන මෙලවත් පරලවත් ශාන්තිය උදා කර ගැනීම සඳහා අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරමු. ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියලා කල්පනා කරමු. සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා අද රාත්‍රී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ඇන්ටිය මුල්ල විද්‍යාසේකර මහපිරිවන් විහාරවාසී වත්තල ශාන්ත මරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශ්කර මහසේදත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ සම්පන්නියම ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. Thank you.